දැන් එහෙමනම් අපි බුද්ධම්මානුස්සති සංඝානුස්සති අපි নমස්කාර කරගෙන নমස්කාරය කියන්නේ කරන දෙයක් මිසක් කියන දෙයක් නෙමෙයි අපි දැන් තුනුරුවන්ට নমස්කාර කරගෙන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරමින් බුද්ධානුස්සති, ධම්මානුස්සති සංගානුස්සති භාවනාව කරමු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් මා ඇතුළු ඔබ සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාන්ත සුවයෙන් සැනසීම ලබත්වා ඔය කට්ටියක් දැන් හිතන්න ඕනේ අපගේ ගුරු දේවයාණන් වහන්සේ මේ සෑම සත්ක්‍රියාවකම බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මම ওই කට්ටියට ආශිර්වාද කළා වගේ ওই කට්ටියත් මට ආශිර්වාද කරන්න. දැන් අපි දෙගොල්ලගෙම සුහදතාවය කරුණාව මෛත්‍රිය එකට මුසුවන අවස්ථාවක්. දහස් ගණනක විය ආශිර්වාදයේ එකපාරක ලබන්නත් වාසනාවක් තියෙනවා. ආර්ය පුද්ගලයෙකුගේ ආශිර්වාදය ලබන්නත් ඔය කට්ටියටත් වාසනාවක් තියෙන්න ඕනේ. තුනුරුවන්ගේ ආශිර්වාදය කියන්නේ ඕකයි මේකෙන් අපි සුහද සම්බන්ධතාවයකටපත් වෙනවා. මෛත්‍රියෙන් කරුණාවෙන් සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධය බොහොම බලවත්. තේරුණා නේද? කරුණාවෙන් මෛත්‍රියෙන් සම්බන්ධ වෙනවා නම් ඒක බොහොම බලවත් බවක් එතන තියෙනවා. එතකොට අපි මේ හැම දෙයක්ම කරන්නේ සිත පිරිසිදු කරගන්න. සිත වැහිලා තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ප්‍රදාන කොට ඇති තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන්ගෙන් තමයි අපේ සිත වැහිලා තියෙන්නේ. එහෙමනම් අපි පංච නීවරණ ධර්ම විනාශ කරලා දාන්න ඕනේ. ඒකේ බලවත්ම නීවරණ දෙක තමයි තණ්හාව, ලෝභ, දෝෂ, කාමච්ඡන්ද, ව්‍යාපාද. ලෝභ, දෝෂ, මෝහ නිසා තමයි දුකටපත් වෙන්නේ නේද? අපේ සිත පිරිසිදුයි ඒ පිරිසිදු හිත අපිරිසිදු වෙන්නේ ලෝභ දෝෂ මෝහ වලින් වැහුණෑම පස්සේ. එහෙමනම් සිත පිරිසිදු කරන්න නම් ලෝභ දෝෂ මෝහ අපි පළමු කොට විස්කම්බන ප්‍රහාණය කරන්න ඕනේ. යටපත් කරන්න ඕනේ. එතකොට මායාගේ බල බිඳෙනවා. බල තියනකම් කිසිම කෙනෙක් පරාජයටපත් කරන්න බෑ. තේරුණා මේ දැන් සතුරෙකුගේ බලය මොකක්ද කියලා අපි හොයාගන්න ඕන කියලා. සතුරාගේ බලය දැන් මායයා කියන්නේ අපේ සතුරා. ඉතින් මාර කියන සංකල්පයේ නොඑක ආකාරයට කියනවා කෙලෙස් මාර, මුත්‍ය මාර, වසවත්ති මාර, සංකාර මාර ආදී වශයෙන් පංච මාරයක් ඉන්නවා. ඒ කොයි මාරයටත් බලය තමයි ඇලීමයි ගැටීමයි. මාර කියලා කියන්නේ නිවන්ට බාධා කරන ධර්ම කියන එකයි. මාර්ගයන්නේ. පංච හරි දහ හරි ගමන්නේ පිරිසිදු හිත වසා දක්වා වූ කරුණු මාර්ගයට කියන්නේ. නිවනට බාධා කරන දේවල්. එතකොට මාර බලය බෙදින්න නම් මාරයා විනාශ කරන්න නම් මාරයාගේ බලය හොයා ගන්න ඕනේ ගිහිල්ලා අපි. අවිද්‍යාව ප්‍රධාන කොට ඇත්තා වූ ඇලීමයි ගැටීමයි තණ්හාව. එතනින් තමයි විඥානෙ ගිහිල්ලා ප්‍රතිසන්දිය ලබන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර කියලා කියන්නේ තණ්හාවෙන් තෙතමනේ වුණා වූ හිත. ඒක තමයි ලෝකය කියලා කියන්නේ. තණ්හාවෙන් තෙතමනේ වෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ නෙමෙයි. හටගත්ත දෙයක් තමයි නමුත් ලෝකයට අයිති නෑ. දැන් රහතන් වහන්සේගේ හිත හටගත්ත දෙයක්. නමුත් ලෝකයට අයිති නෑ. ඇයි තණ්හාව නැති නිසා. තණ්හාව ඇති වුණොත් තමයි තණ්හාවෙන් තෙතමනේ වුණොත් තමයි දුකටපත් වෙන්නේ. ඒතර ලෝකය කියන්නේ දුකක්. එතකොට මේ දුක ඇති වෙලා තියෙන්නේ ඇලීමයි ගැටීමයි. ලෝභ දෝෂ මොහ. අන්න ඒක තමයි පළවෙනි මාර බලය. ඒක අපි විනාශ කරන්න ඕනේ. විනාශ කරන්න නම් මොකද ඉස්සෙල්ලා කරන්න ඕනේ බල බිනින්න ඕනේ. බල හීන කරලා දාන්න ඕනේ. විස්කම්බන ප්‍රහාණය කියන්නේ අනේකයි. තදංග ප්‍රහාණය කියන්නේ ඒක ඒ වෙලාවට විතරක් යට කරගන්නවා. දැන් ඔය මලක් පහන පූජා කරන වෙලාවට බණක් අහනකොට ධන දානයක් දෙනකොට ඒවා තදංග ප්‍රහාණය වෙනවා. ඒ වෙලාවට විතරක් හිට යනවා. සමත භාවනාවෙන් කරන්නේ විස්කම්බන ප්‍රහාණය කරන එක. තේරුණා නේද? ඒක නිසා මේ සමත භාවනාව අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. ගොඩනෙක් මේක ප්‍රතික්ෂේප කරනවා මේකේ තේරුම දන්නේ නැතුව. සමත භාවනාවෙන් කරන වැඩේ දන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා. හොඟ දිනේ හිතාගෙන ඉන්නේ සමත භාවනාවෙන් ප්‍රථම අධ්‍යාන ද්විතිය අධ්‍යාන වලට යනවා කියන්නේ බ්‍රහ්ම ලෝක වලට යනවා කියන එක. බ්‍රහ්ම ලෝක වලට යන්නේ කොහොමද මේ කාම ලෝකේ ඉන්නේ මිනිස්සු. බ්‍රහ්ම ලෝක නෙමෙයි උතන තියෙන්නේ. මම නිතරම කියන එකක් නේ. උපේක්ෂක අරමුණක් ගන්නවා. අරමුණක් අරගෙන ඒකට ඒකාග්‍ර කරගන්නවා හිත. එතකොට හිත උපේක්ෂක අරමුණක් කරන් ඒකාග්‍ර කරගත්තාන් පස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද ඇලීම ගැටීම යට යනවා. පංච නීවරණ යට යනවා. පංච නීවරණ යට යනකොට මොකද අපිට වෙන්නේ? සැනසීමක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. ආන් ඒක තමයි ප්‍රීති සුඛ කියලා කතා කරන්නේ. බ්‍රහ්ම ලෝකේ ප්‍රීතිය නෙමෙයි ඈ. අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සත් ධර්මයේ තුල ඉඳගෙන ලබන්නා වූ ප්‍රීතියක් ඕක. වෙන දෙයක් නෙමෙයි. විවේකජං ප්‍රීති සුඛං මේ සිතට විවේකයක් දුන්නේ නැති ප්‍රීතියක් ඇති වෙනවා. අවිවේකය කියලා කියන්නේ නොයේකුත් අරමුණු මේ හිතට ඇද ඇදී එනවා. අපි කරන දේවල් නේ ඔය ඇදී ඇදී තියෙනවා. මනසට අරමුණු ඇද ඇදී තියෙනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් ඔය හිතන්නේ නැතුව ඉන්න කිව්වට හිතන්නේ නැතුව ඉන්න පුළුවන්කමක් තියනවාද? ඔය දමුතු දර්ශනයක් දැන් බෝවගෙන යනවා හිතන්නේ නැතුව ඉන්නලු. නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනෙකුට කිව්වොත් හරි ඕක. එහෙම නැත්නම් රහතන් වහන්සේ අරිහත් ඵලයට සමවැදුණාන් පස්සේ කිව්වොත් හිතන්නේ නැතුව ඉන්න කියලා පුළුවන්. හිතන්නේ නැතුව ඉන්න කොහොමද පින්නතුනේ හිතයි කයයි දෙක එකතු වෙන තැන ලෝකේ නං. හිතක් තියනවා නම් ඕක නවත්තන්න පුළුවන්ද? ඒ මොකෝවත් දන්නේ නැතුව ඉතින් හිතන්නේ නැතුව ඉන්න ඕන. <laughs> ඈ කී සිතීම් කීම් කිරීම් නවත්තන්න කියලා 아무තු ක්‍රමයක් තියෙනවා මේ දැන් මේ ආරම්භ වෙලා. ඒගොල්ලන්ගේ දර්ශනය මොකද්ද? සිතීම් කීම් කිරීම් නවත්තන්න ඕනේ. එතකොට මේ දර්ශනේ ගත්තේ ඉඳගෙන නම් එයාට හිත ගන්න බෑ කවදාවත්. මේ දර්ශනේ ලබා ගත්තේ ඉඳගෙන නම් හිත ගන්න බෑ එයාට. පන්න තියෙනකන් ඉඳගන්න. ඉඳගෙන ඉන්න ඕනේ. හිතගෙන මේ දර්ශනේ ඇති කරගත්තොත් ඉඳ ගන්න බෑ. සිතීම් කීම් කිරීම් නවත්තන්න කියන තියෙන්නේ. පුළුවන් දෙයක් කියන්න බෑ කරන්න නේද? අපිට පුළුවන් මෙහෙම විවිධ අරමුණු කරා දුවන හිත එක අරමුණකට අඳව ගන්න පුළුවන්. අන්න ඒක නම් කරන්න පුළුවන්. ඒක තමයි ඒකාග්‍රතාවය කියන්නේ. ඒක අග්‍රතාවය. ඒකට අග්‍ර කරගන්නවා. සමාධිය කියන්නේ ඒකයි. සමතය කියන්නේ ඒකයි. එතකොට ඒකත් ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණකට අග්‍ර කරගන්න ඕනේ. එතකොට තමයි අපිට උපේක්ෂක සිතක් ඇති කරගන්න පුළුවන්. සිත උපේක්ෂා කරගත්තාම හරිය සැනසීමක් සතුටක් ඇති වෙනවා. සද්ධර්මයේ යට යනවා, සද්ධර්මයේ මතු වෙනවා. විවේකජං පීති සුඛං. අන්න විවේකේ ලබා ගන්න ක්‍රමය. විවිධ අරමුණු කරා දුවන හිත ඒක අරමුණකට දමාගෙන ඒකාග්‍ර කරගෙන ඉන්න පුළුවන්. ඒක පුළුවන් කරන්න. අන්න ඒතර විවේකයක් ලැබෙනවා. දහසකුත් එකක් අරමුණු ඇදලා තිබුණ හිත ඒක අරමුණකට රඳවා ගත්තාම විවේකයක් ලැබෙනවා. දැන් අපි ඒ ගැන විතරයි ਵਿਚාරයට ලක් කරන්නේ. මනසට අරමුණු එනවා. අපි බාර ගන්නෑ නෑවට. බාර ගන්නෑ අපි ඒවා. එක අරමුණක් අරගෙන ඒක ਵਿਚාරයට ලක් කර කර ඉන්නවා. විතක්ක ਵਿਚාර. ඒ තුළින් විවේකයක් ලැබෙනවා. විවේකජං පීති සුඛං. ඔන්නෝකයි මේ ධාන වලින් කරන්නේ. ධාන කියන වචනේ තේරුම කෙලෙස් දවනවා කියන එකයි. කෙලෙස් දහණය කරනවා. පළවෙනි මරට දවනවා. දෙවෙනි මරට දවනවා. තුන්වෙනි මරට දවනවා. හතරවෙනි මරටත් දවනවා. ඒකට ඉතින් පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ කියලා අපි කතා කරනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන තැනක්. ඕක තේරුම් ගත්තේ නැති අය තමයි මේ ධාන වලට ගියාම බ්‍රහ්ම ලෝකයට යනවලු රූප රාගය ඇති වෙනවලු කිය කියා ඉතින් මහා බයෙන් ඉන්නවා. රූප රාගය නෙමෙයි මෙතන ඇති වෙන්නේ. ධර්ම ප්‍රීතිය ඇති වෙන්නේ. විවේකයේ තුලින් ඇති වෙන ප්‍රීතියක් පමණයි. කාමාවචර ලෝකයේ ඉන්න දක්ෂ යෝගාවචරයේ උපේක්ෂක අරමුණක් අරගෙන සමාධිගත වෙලා පංච නීවරණ යට කරගෙන සද්ධර්මයේ තුලට ඇතුළු වෙලා සද්ධර්මයේ තුලින් ලබන්නා වූ ප්‍රීතියෙන් යුක්ත වෙ ඉන්නවා. විවේකය ලබාගෙන ප්‍රීතියටපත් වෙනවා. විවේක ජං ඒක මතක තියාගන්න. ජං කියන්නේ උපදිනවා කියන එකයි. විවේක ජං කියන්නේ විවේකයේ තුලින් උපදිනවා. ඒ විවේකයේ මොකද්ද? විවිධ අරමුණු කරා ගමන් කරන හිත ඒකාග්‍ර කරගත්තාම, ඒක අරමුණකට ගත්තාම දහසකුත් එකක් වැඩ කරන මිනිහෙකුට එක වැඩක් බාර දුන්නා වගේ. අන්න එතනයි විවේකයේ තියෙන්නේ. එතකොට ඒ තුලින් ප්‍රීතියක් හා සැනසීමක් ඇති වෙනවා. පැහැදිලිනේ? දන්නේ ටික හොඳට තේරුම් ගන්න. ආන් මේකයි මේ කරන්නේ. පංච නීවරණ යටපත් කරනවා. මර බල බිඳිනවා. මායාගේ බල බිඳිනවා. මායාගේ බල බිඳ දැම්මට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා උපේක්ෂක හිතක් ඇති කරගෙන <coughs> මදහස් හිතකින් නිවැරදි තීරණයක් ගන්න. එහෙනම් දැන් අපි බුද්ධානුමතයට අනුව ආන අප ආන සති භාවනාව ආරම්භ කරමු. ආන අප ආන සති භාවනා. මම මේ කඩලා කියන්නේ මේකයි. ආන කියන්නේ ආස්වාදය. අප ආන කියන්නේ ප්‍රස්වාදය. සති ඒකට සිහිය පිටව ගන්නවා. බොහෝ වෙලාවක් ඉන්නවා. ආස්වාදයේට ප්‍රස්වාදයේට සතිය පිටවගෙන බොහෝ වෙලාවක් ඉන්නවා. එතකොට ආස්වාසේ ප්‍රස්වාසයත් ඇලීමෙන් ගැටීමෙන් තොර සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් තොර වෙන්න ඕනේ. පිරිසිදු වාතයේ තියෙන්න ඕනේ. අන්න එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. ඊළඟ කොන්ද කෙලින් තියාගත්තා උජුං කායං පනිදාය කරගත්තාම තීන මිද්දේ යට යනවා. අපි දැන් සීලයක පිළිහිලා තියෙන්නේ. මොකද අපේ සීලය ආර්ය සීලය, බෞද්ධ සීලය, අදි සීලය, උත්තර සීලය, ස්වාධීන සීලය කොයි වචනයෙන් කිව්වත් ඊට වඩා උතුම් සීලයක් නෑ. මොකද අපේ සීලය සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි. මෙන්න මේක අපේ සීලය. මේක තමයි අපේ අදිෂ්ඨානය. ඒ සීලයට වඩා උතුම් සීලයක් මේ ලෝකේ නෑ. උත්තම සීලය කියන්නේත් ඕකයි. මේ සීලය ගැන මම දැන් හොඳට දේශනා කරලා තියෙනවා මතක ඇති. ආන් මේ සීලය අදිෂ්ඨාන කරගන්නකොට මොකද වෙන්නේ? උද්දච්ච කුක්කුච්ච යට යනවා. කුක්කුච්ච කියන්නේ චරිතය පිළිබඳව සැකය. ඒ නිසා උද්දච්ච කියන්නේ සිත විසිරීලා යනවා. සීලය පිළිසුදු නම් මොනවා කරලවත් සිත මේ විසිරෙන්නේ නැහැ. මේ ආර්ය සීලය ඇති කරගත්ත පුද්ගලයා තප්පරයක්වත් දුසිල් බව තුළ ඉන්නේ නැහැ නේද? තප්පරයක්වත් දුසිල් බව තුළ ඉන්නේ නැහැ. අන්න එතකොට උද්දච්ච කුක්කුච්ච යට යනවා. විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ ඉතින් මේ බුදුහාමුදුරුවෝ ගැන කියන්නේ ගුරුවරයා ගැන කොටින් මෙතන කියනවා නම් මේ කමඨහන් දෙන ගුරුවරයා පිළිබඳව සැකය විචිකිච්ඡාව කියන්නේ. දැන් අපිට කමඨහන් දීලා තියෙන බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙන බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ ඉස්තරලාම ඉදිරිපත් කළ ආනාපාන සති භාවනාව ආරම්භ කරන්න කියලා. ඒ ක්‍රමයක් ඉතාම ලස්සනට තියෙනවා. දීගං වාස්ස සන්තෝ දීර්ඝව ආස්වාසයේ සිද්ධ වන්නේ දීගං අස්සසාමීති පජානාති දීර්ඝ ආස්වාසයේ සිද්ධ වෙන බව දැනගන්නවා. කියන්නේ හිතනවා දිගට මේක තමන් කරන දිගයි කියලා හිතනවා. මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ හොඳට මතක තියාගන්න ඕන ස්වභාව සිද්ධියක් නිසා කපි කරන දෙයක් නෙමෙයි. ඒ දෙස හිත යොමු කරගෙන දිගනම් දිග්ගායි දිග්ගායි දිග්ගායි කියලා හිතනවා. කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි මේක රිද්මයකට ගන්න ඕනේ ආන් ඒ දිහා බලාගෙන ඉන්නවා ඉතින් එච්චරයි වෙන ඉතින් අමාරු වැඩක් නෑ ඉතින් දිග නම් දිගයි කියලා හිතනවා කෙටි නම් කෙටි කියලා හිතනවා ඉතින් මේක ටිකක් වෙලා යනකොට මේ සියුම් වෙලා යනවා හුස්ම සියුම් වෙලා යනවා එතකොට අර දිගයි කියලා හිතන්න එපා කෙටි කියලා හිතන්නත් එපා සියුම් මනෝභාවම හිතන්න සියුම් වීගෙන යනවා කියලා හිතන්න එච්චරයි ඊට පස්සේ මේක සිවුම් වෙලා සිවුම් වෙලා සිවුම් වෙලා සිවුම් වෙලා ගිහිල්ලා නොදැනී යන ස්වභාවයකටපත් වෙයි. අන්න එතන තමයි සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා. ආනාපාන සමාධිය කියන්නේ ඔන්න ඔතන. සංසිඳනවා කියන්නේ හුස්මටම හිත හිර වෙලා හුස්මත් එක්කම ඔහේ ඉතින් යදි යදි තියෙනවා. එතෙන්දී හුස්ම දැනෙන්නේ නොදැනෙන්නේ තත්වයටමපත් වෙනවා. හීන් සැරේ හීන් සැරේ ඔහි ඉතින් ඇදි ඇදි තියෙනවා. හිතත් ඒකලාම ඔහි ඇදි ඇදි තියෙනවා. අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. දැන් එතකොට ඒකාග්‍ර වෙලා තියෙන උපේක්ෂක අරමුණකට නේද? අන්න එතකොට මොකද වෙන්නේ? විතක්ක ਵਿਚාර. විතක්කේ හුස්ම, ਵਿਚාරයේ එක විමසනවා, පීති. අපිට පීතියක් ඇති වෙනවා, සුඛයක් ඇති වෙනවා. ඒකාග්‍රතාවය තුළින් පීති සුඛ ඒක විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව මෙන්න පළවෙනි ධානයේ අංග ලක්ෂණ පහක් තියෙනවා පළවෙනි ධානයේ පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර දෙක තියෙන නිසා දැඩි ප්‍රීතියකට යන්නේ නැහැ මෙයා ඇයි විතක්ක ਵਿਚාර දෙකක් තියෙනවානේ හුස්ම ගැන විමසමින් නැඉන්නේ ප්‍රීතියට මේකාග්‍ර වෙන්නේ නැහැ ඒකාග්‍ර වෙලා තියෙන්නේ හුස්මට විතක්ක ਵਿਚාර වලට ඒතර මෙහෙම ඉන්නකොට හුස්මත් සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා මේ ආනාපාන සති සමාධියේ බලවත් වෙන්න බලවත් වෙන්න විශාල ප්‍රීතියක් ඇති වෙනවා. අන්න එතෙන්දී දෙවෙනි වරටත් කෙලෙස් දහණය කරනවා කියලා කිව්වල කමන්නේ. පළවෙනි වර පළවෙනි වරට කෙලෙස් දහණය කරනවා කියන්නේ ආනාපාන සති සමාධිය තුලින් මේ පංච නීවරණ යටපත් වෙනවා. ඒක පළවෙනි වරට කෙලෙස් දහණය කිරීම. ඉතින් මේ සමාධිය තුල ඉන්නකොට තවත් ප්‍රීතිය වැඩි වෙලා ප්‍රීතියට මේ ඒකාග්‍ර වෙනවා. ඉතින්දී අපි කියනවා දෙවෙනි වරටත් කෙලෙස් දහණය කරනවා කියලා. දෙවෙනි ධානය කියලා කිව්වට කමන්නේ ඊළඟට තවත් මේ ප්‍රීතිය තුළ සමාධිගත වෙලා ඉන්නකොට මේක දැඩි සමාධියක් උතන ලැබෙන්නේ. දැඩි ප්‍රීතියක් ලැබෙන්නේ. විචාර නැහැ උතන විතක්ක විචාර නැහැ. ඒ සමාධිය තුළ ඉන්නකොට අපේ ආධ්‍යාත්මික දියුණුව ඇති වෙන්න පටන් ගන්නවා. කෙලෙස් තව තවත් යට යනවා. අන්න එතකොට ප්‍රීතිය සැපයටපත් වෙනවා. ප්‍රීතියට වඩා සැපය කියන එක උතුම්. අපි කවදාවත් නිවන් ප්‍රීතිය කියන්නේ නැහැ නිවන් සැපය කියනවා විතරනේ. සැපේ උතුම්. ඒතකොට මේ සැපේ කියන එකනොත් අයින් වෙලා තවත් මේ කෙලෙස් දහන වෙනකොට අන්න උපේක්ෂක හිතක් ඇති වෙනවා. උපේක්ෂාව. ඒතකොට මේ උපේක්ෂාව ඇති වෙලා තියෙන්නේ ලෝකයේ පිළිබඳව. ලෝකයේ පිළිබඳ උපේක්ෂාව ඇති වුණා නම් එයාගේ තණ්හාව යට වෙනවා. ඇලීම ගැටීම යට වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. අන්න ඒතකොට මර බල මිදෙනවා. මර බල බිඳගෙන ඉන්න ඕනේ හතරවෙනි ධානයේ. ට ගිහිල්ලා. හතරවෙනි වතාවට කෙලෙස් දහණය කරනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් මේ ධානවල ඉන්නකොටත් නිතරම පළවෙනි ධානය, පළවෙනි ධානය සමාධිසිත හුස්මට මේකාග්‍ර වෙලා ඒක ධානයේහි නම මතක් කරන්න ඕනේ. ಗುಣ මතක් කරන්න ඕනේ. එතකොට ධානයේ බොහෝ වේලාවක් ආරක්ෂා වෙනවා. ඈ දෙවෙනි ධානයේදීත් ඒ වගේ නම ගුණ මතක් කරන්න ඕනේ. දෙවෙනි ධානය දෙවෙනි ධානය සමාධිසිත ප්‍රීතියට මේකාග්‍ර වෙලා ඒතර ධානය බලවත් වෙනවා ධානය දුබල වෙන්නේ තුන්වෙනි ධානයේදීත් ඒ වගේ දැන් එහෙනම් අපි පොඩ්ඩක් විවේක වෙමු නේද ඔව් උජුං කායං පනිදාය කය ඍජුව තබා ගන්න ඔය බෑග් එහෙම තියෙනවා නම් පැත්තකින් තියන්න හෑන්ඩ් ෆෝන් ඕෆ් කරලා දාන්න දැන් ඔබ හරි සැහැල්ලුවෙන් ඉන්නේ වාතයත් පිරිසිදුයි සීලයත් පිරිසිදුයි දැන් එහෙමනම් බුද්ධාන මතයට අනුව අපි එක වතාවක් පමණක් ආස්වාස කරමු ප්‍රස්වාස කරමු එතෙන් සිට උස්මතම හිත යොමු කරගෙන දිග්ග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගයි දිග්ගයි දිග්ගයි සුද්ධ ස්වභාවයේම දකින්න දිග්ගායි කියලම හිතන්න කෙටි ස්වභාවයක් දැනෙනවා නම් بسم කෙලෙස් දෙවිගෙන යනවා පළවෙනි වරට කෙලෙස් දෙවි day 因为你掉。 Mater in India. අතරමිනි ධ්‍යාන Gracias. පෙරව සමා සමාධිගත වෙලා තියෙන අයට මේක අල්ලන්න අමාරුයි. මේ ක්‍රමයට මුල ඉඳන් පුහුණු වුණ කට්ටියට තමයි මේ ක්‍රමය අල්ලන්න පුළුවන්. තේරුණා නේද? දැන් ඔය නොයේකුත් ක්‍රම වලින් සමාධිගත වෙනවනේ ඒක එක එක භාවනා මධ්‍යස්ථානවල ගොඩක් කට්ටිය ආස්වාසේ ප්‍රස්වාසේ තතර බඩට බුරියට හිත යොමු කරගෙන පොම්බනවා අකුලනවා කියන ක්‍රමයකින් සමාධිගත වෙනවා. ඒක පුළුවන් හැම වෙන්න බැරි කමක් නැහැ. පුළුවන් අයට පුරුදු අයට පුළුවන්. පිම්බීම හැකලීම කියන ක්‍රමයේ පුරුදු වෙච්ච අයට මේක අල්ලන්න බැමනවා කරලවත්. මේක වෙනම ක්‍රමයක්. දැන් මෙතනින් කරන්නේ අපි හුස්මට හිත යොමු කරගෙන හුස්ම ස්වභාව සිද්ධියක් බව සලකාගෙන දිග ස්වභාවයෙන් දකින්නේ දිග්ගයි දිග්ගයි කියලා හිතනවා. කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කියලා හිතනවා. නාහයට නාසාග්‍රයට හිත යොමු කරගෙන අපිට හුස්ම ඉහළ පාගෙන දැනෙනවනේ නේද? දිගට යනවා දැනෙනවා කෙටියට යනවා දැනෙනවා. ඒතකොට මෙහෙම දිගට කෙටියට ඇදලා මේක සියුම්මන ස්වභාවයකටපත් වෙනවා. ඒක ඕනෙම කෙනෙකුට වෙනවා. ඒ අවස්ථා තුන තියෙන ඕනෙ කෙනෙකුට. බල්ලන්ට බලලන්ට පවා හුස්මේ ওই අවස්ථා තුන තියෙනවා. දිග බව, කෙටි බව හා සියුම් වෙන බව. ඊට පස්සේ අපි සියුම් වෙන ස්වභාවයටපත් වෙනවා දකිනකොට හුස්ම සියුම් වෙන බවම හිතන්න ඕනේ. සියුම් වීගෙන යන බව හිතන්න ඕනේ. ඒතකොට හිතන්න හිතන්න හිතන්න මොකද වෙන්නේ මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්ත්වයටමපත් වෙනවා. ආන් ඒක තමයි සංසිඳිලා කියලා කියන්නේ සංසිඳිලා දැන් තියෙන්නේ සම්පූර්ණයෙන් හුස්ම සංසිඳිලා කියන්නේ නැති වෙලා නෙමෙයි දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයටම පත් වෙලා ආන් ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ ඒ ආනාපාන සති සමාධියට උනෑන් පස්සේ සමාධිගත උනෑන් පස්සේ පංච නීවරණ යට යනවා ඒ උපේක්ෂාව නැති වෙන්නේ පංච නීවරණට යන නීවරණ යට යනකොට අපිට විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියන ලක්ෂණ පහළ වෙනවා. ඒක තමයි පළවෙනි ධානයේ අංග ලක්ෂණ. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියන එක. ඒ පළවෙනි ධාන තලය. ඉතින් පළවෙනි ධාන තලයට වෙලා ඔහේ ඉතින් ඉන්න එකයි තියෙන්නේ. ඕන වෙලාවක් ඉන්න පුළුවන්. මේ මේ ධානතලයට වෙලා ඉන්නකොට අර ප්‍රීතිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. වීතිය වැඩි වෙන්න වැඩි වෙන්න විතක්ක ਵਿਚාරය ගැළවිලා යනවා. තේරුණේ අන්න එතන තමයි දෙවෙනි වරටත් කෙලෙස් දහණය වෙනවා කියලා කියන්නේ. අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං. එතන තියෙන දෙවෙනි ධානය පිළිබඳව. දෙවෙනි වරටත් මේ කෙලෙස් දහණය වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රීතිය වැඩි වෙන්න වැඩි වෙන්න අර හුස්මට යදාගෙන තියෙන හිත ඒ හුස්ම අයින් වෙනවා. විතක්ක ਵਿਚාර දෙක පැත්තකට විසිට වෙලා යනවා. ඊට පස්සේ හුස්ම වැටෙනවා. ඒක නොවැටි තියෙන්නේ නැ නොවැටෙනවා. මලානේ හුස්ම වැටෙනවා. ඒ වුණාට අපි ඒක ගණන් ගන්නෑ. ගණන් ගන්න නැහැ ඒක. අවිතක්කං අවිචාරං එතන තියෙන දෙවෙනි ධ්‍යානෙට පීති විවේකජං පීති සුඛං විවේකයේ තුලින් ඇති වුණා වූ විශාල ප්‍රීතියක් එතන තියෙන්නේ. ඒ ප්‍රීතිය මොකද්ද? රූප රාගය නෙමෙයි ඈ. රූප රාගය කියලා හිතන්න එපා. ඒ කියන්නේ මේ පංච නීවරණ කෙලෙස් කෙලෙස් යට කරගෙන සද්ධර්මයේ යට කරගෙන සද්ධර්මයේ මතු කරගෙන ලබන ධර්ම ප්‍රීතියක් උතන තියෙන්නේ. කෙලෙස් යට යන්න යට යන්න ප්‍රීතිය දැනෙන්න එපා නේද? විවේකයක් ඇති වෙන්න එපාය. අසත් ධර්මයේ යටපත් කරගෙන සත් ධර්මයේ මතු කරගෙන ලබන ප්‍රීතියක්. ධම්ම ප්‍රීති. ඈ ඊළාට ඒකත් දිනු වෙන්න දිනු වෙන්න ඕන් සැපේටපත් වෙනවා. ධම්ම පීටි සුඛං සේති. එතන සැපේ තුලම සමාධිගත වෙලා. විප්පසන්නේන මානසා. දැන් ඉතින් මනස බොහොම පිරිසිදු තත්ත්වයකටපත් වෙලා තියෙන වෙනකොට. අරිය පවේදිතේ ධම්මේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රවේද ඒ අය ප්‍රගුණ කරන ධර්මයක් විප්පසන්නේන චේතසාවන්න මනස පිරිසිදු කරන අවස්ථාව. එතකොට හතරවෙනි ධානයේ தത്വයට එනකොට මේ තවත් කෙලෙස් යට ගිහිල්ලා උපේක්ෂාවටම ඒකාග්‍ර වෙලා පවතිනවා. ඉතින් ඕන්න ඕකයි ওই ධානවල தත්ත්වය. ධානය කියන කෙලෙස් දවනවා කියන එක. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ප්‍රත්‍යඥයේ ඔය ධානවලට යන්න හොඳට පුරුදු වෙලා හිටියොත් එහෙම මරණාසන්න අවස්ථාවේදී විවි කියන්නේ සිහි බුද්ධියෙන් මලොත්. දැන් හිතන්නකො ප්‍රත්‍යඥයේ හොඳට ධානවලට යන්න පුහුණු වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. එයා මරණාසන්න අවස්ථාවේදී සිහි බුද්ධියෙන් මලොත්. එයා පටස් දාලා ධානයට යනවා. Tamanට යන්න පුළුවන් ධානයට යනවා. ධානයට ගිහිල්ලා මරණයටපත් වෙනයන් පස්සේ අන්න ඊට පස්සේ බ්‍රහ්ම ලෝකේ උපදිනවා එකක් තියෙනවා. මෙහි ඉඳන් බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැහැ. ඒතර ආර්ය පුද්ගලයේ කවදාවත් ධානයට යන්නේ නැහැ මරණාසන්න අවස්ථාවේ. කොච්චර යන්න පුළුවන් වුණත් යන්නේ නැහැ. ආර්ය පුද්ගලයේ කියන්නේ ඊට වඩා උතුම් තැනකට. කොතෙන්ද? ඵල සමපත්තියට යන්නේ. ධාන කියනවා මොනවද? ඒවා ලෞකිකයි. තාවකාලිකයි. අරවයම නෙමෙයි ඊටාම ශ්‍රේෂ්ඨ අතිඋත්තම තැන් ඒවා. ඵල සමාපත්තිය කියන එක. ආර්ය පුද්ගලයේ කවදාවත් ධානයකට සමාදෙල මැරෙන්නේ නැහැ. යන්නෙම ඵලයට තමයි. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. මම එහෙම කියන්න හේතුවේ ත්‍රිපිටකයේම තියෙනවා මම දැක්කා ඒක අංගුත්තර නිකායේ සූත්‍රයක තියෙනවා සෝතාපන්න පුද්ගලයෙක් මරණාසන්න අවස්ථාවේදී ධානයකට සමවැදුණා. එයාට කියන්නේ ධාන අනාගාමිය කියලාලු. එයා යන්නේ මේ මොකද්ද මේ අකනිටා බ්‍රහ්ම ලෝකයට යන්නේ. කවදාවත් වෙන්න බෑනේ ඕක. සෝතාපන්න පුද්ගලයේ ධානයකට සමවැදුණා කියලා කාමරාග පටික දෙක සමුච්ඡේද ප්‍රහාණය වෙනවද? නිකම්ට ඔය කට්ටිය හිතන්නකෝ. කවදාවත් වෙන්නේ නැහැ. කොහෙද ධානවනාගාමියෝ අනික සෝතාපන්න පුද්ගලයේ කවදාවත් මරණාසන්න අවස්ථාවේදී ධානයකට යන්නෙම නැහැ. එයා යන්නෙම ඵල සමාපත්තියට යන්නේ. කවදාවත් ධාන වලට යන්නේ නැහැ. ඒගොල්ලෝ ධාන කියන જાතිය මොනවා මේ පහත් දේවල් දේවා ධාන කියන්නේ. ප්‍රත්‍යඥය පොරණ කොට කරනකොට ඉඳන් තේරෙන දේවා. ඒ වගේ නෙමෙයි ඵල සමාපත්තිය කියන්නේ මහා සුවයක් ඒක. හ්ම් බ්‍රහ්ම මහා බ්‍රහ්ම සැපයකට වඩා උතුම් මා මේ පරසමාපත්තිය කියන එක. මේ ඔය පරසමාපත්තියට යන්න පුළුවන් ඇයට සිරිමත් බඹ සිරිසෙහි පා පිහින්න පුළුවන් නෑ. මහා බ්‍රහ්මගේ ඔගේ පාදේ පිහින්න පුළුවන්. මේ ආර්ය පුද්ගලයන්ට. ඒ තරම් උතුම් පරසමාපත්තිය කියන එක ධානය කියන එක මොකක්ද? ඒක නිසා කවදාවත් ආර්ය පුද්ගලයේ මරණාසන්න අවස්ථාවේදී ධානයකට ගිහිල්ලා මැරෙන්නේ නෑ. යන්නේ ඵලයටමයි. ඒක මහා බ්‍රහ්ම බ්‍රහ්මතලයටත් වඩා උතුම්. මහා බ්‍රහ්මයාත් වඳිනවා කියනා නෑ ආර්ය පුද්ගලයන්ට නේද? සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා සැරියොත් මහා මුගලන් පිළිවෙලිනා. අහලා තියෙනව නේද? ආන් ඒකයි. ඉතින් දැන් ඔය ටික හොඳට ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ මේ ධානය වලින් අපි කරන්නේ මොකක්ද කියන එක. ඒ ටික අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද කරන්නේ? කෙලෙස් යටපත් කරන එක. කෙලෙස් මර්ධනය කරනවා සද්ධර්මයේ යට කරනවා. එතකොට මායාවේ බල විදෙනවා. අන්න ඊට පස්සේ අපිට උපේක්ෂක හිතක් ඇති වෙනවා. අපි ඒ උපේක්ෂක හිතෙන්ම මේ සමාධිය ඉවර කරන්න ඕනේ. මම ඒකයි කියලා දුන්නේ ධ්‍යාන හතර වෙනි ධ්‍යානියට ගිහිල්ලා ආයේ පල්ලෙහාට එන්න එපා. හතරවෙනි ධානයේට විලාවක් දෙන්න. විනාඩි 5ක් හරි 10ක් හරි 15ක් හරි විලාවක් දෙන්න ඕන. හතරවෙනි ධානයේ විනාඩි 15ක් පවතිවා කියලා විලාවක් දෙන්න. එහෙම වෙලාවක් දීලා ඔයගොල්ලෝ ඉතින් හතරවෙනි ධානය තුලලා ඉන්න. හතරවෙනි ධානය සමාධිසිත උපේක්ෂකව පවතින ඒ ධානයේ නම ಗುಣ මෙනෙහි කර කර ඉන්නවා. කොච්චර හිටියත් හරියට දුන්න වෙලාව ඉවර වෙනකොට සමාධිය වහිනවා. විනාඩි 10ක් දුන්නා නම් විනාඩි 10 ඉවර වෙනකොට හරියටම සමාධිය වැහිලා ඇද්ද කැරෙනවා. ඒකට උපේක්ෂක සිතකින්ම අපි ඇස්සටලා. තේරුණා නේද? ඕකට කර කරන්න බෑ. හරියට වෙන්නක විනාඩි 10යි තත්පර 3ක් දෙන්නක බලන්න. හරියට හැරෙන්නද බලන්න. පොරලෝස උල්ල හොර කළා තෝකට හොර කරන්න බෑ. විනාඩි 10යි මාරයි තත්පර දෙකමාරක් දෙන්න බලන්න. ඒත් හරියට මීවරයි වෙලාවට. ඒ අදිස්ථානයේ දුන්න වෙලාවෙන් ඉවර වෙනවා ඒක. එතකොට මේ ඇත්ත කාරින්ට ප්‍රශ්නයක් නැහැ. ඒතර අපි උපේක්ෂක හිතක් ඇතුවම ඇද්ද කාරිනවා.